ඉතින් මේකෙදි සවන්නන්ස මට චූටි කාරණාවක් දැනගන්න ඕනේ. දැන් මුල්ම කාලේ අපි විශේෂ දැන් බෝධි සත්ව කාලය කියන එක දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෞතුරා බුදු වෙන්න එන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විදිහට එන මහා බෝසතාණන් වහන්සේලත් මුල් කාලාන්තරයක් පුරාවටම ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න එන ආත්ම භාවය වෙනකම්ම මිනිසුන්ට විවිධ විවිධ සේවා සම්පාදනයන් කරමින් විවිධ විවිධ අවස්ථාවල උදව් කරමින් උපකාර කරමින් පාරමිතා පුරන බවක් දකින්න පුළුවන්. හැබැයි ඒ බෝධිසත්ව කතාවේ උන්වහන්සේ මේ අවසාන ආත්ම භාවය ලෞතර සම්මා සම්බුදු බවට පත්වෙන්න යන ආත්ම භාවයේදී තම උත්සාහ කරන්නේ අර මිනිස්සුන්ගේ කතා ටිකට සාධාරණ එකතු කර කර එකතු කර කර දිගින් දිගට යන්න නොවේයි කොහොමද මේ පාරමී පුරාගෙන ගමන අවසන් වෙන්නේ කියන එකට හොයාගෙන යන්න දෙයක් හොයන. ඒ හොයන්නේ ආර්ය අෂ්ට අංගික මග. ඒ ආර්ය අෂ්ට අංගික මග පූර්ණත්වයට පත් කර ගැනීමෙන් තමයි මේ පාරමිතාගේ සියලු පාරමිතා සත්‍ය ටික ඌන පූර්ණය සම්පූර්ණ වෙන්නේ කියලා මට චූටි අදහසක් තියෙනවා නේ ස්වාමීන් වහන්සේ ඒක චුට්ටක් එහෙම තේරුම් ගැනීම හොඳද වැරදිද පොඩි අඩුපාඩුවක් තියෙනවා නම් කියලා දෙන්න. දැන් ඇත්තටම අපි හැම කෙනෙක්ම සාංශාරික වශයෙන් කරන්නේ ඒ විමුක්තිය සඳහා අවශ්‍ය සාධක ගොඩනැගීම. එතකොට පශ්චිම භවයේ කියන්නේ අවසානාත්ම භවයේදී තමයි ඒ සියල්ලක්ම මතු කරලා අවදි කරලා ක්ලේශ ප්‍රහාණය සඳහා අවසන් ප්‍රයත්නය දරන්නේ විශේෂයෙන් සම්මා සම්බුදු කෙනෙක් ඒ සාංශාරික ගමනේදී මහා ප්‍රඥාව මහා කරුණාව අවදි කරගෙන අවශ්‍ය සාධක පුහුණු කරගෙන එනවා. ඒ කියන්නේ දැන් සමහර කෙනෙකුට බැලුව බැලමට පේන්න පුළුවන් බුදු වෙන ආත්මේ බෝධින් වහන්සේ ළඟ වාඩි වෙලා ඉඳගෙන තමයි මේ සියලු ශක්තිය අවදි කළේ වගේ එකක් බොහෝ දෙනා වරද්දගෙන හිතනවා. ඒ බෝධිය ළඟ වාඩි වෙලා ඉඳගෙන උන්වහන්සේ කළේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පමණයි. එතකොට ඒ වෙනකන් සර්වඥතා ඥාණයට අවශ්‍ය පුළුල් ඥාන සම්භාරය උන්වහන්සේ භවෙන් භවේ ගොනු කරගෙන ආවා. එතකොට අර චතුරාර්ය සත්‍ය අවබෝධය කිරීමත් එක්කලා කෙලස් ප්‍රහාණය වෙනකොට අර සියලු ශක්තියන් අවදි වෙනවා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි චුල්ලපන්තක හාමුදුරුවෝ. චුල්ලපන්තක හාමුදුරුවන්ට මාස 4කින් එක ගාතාවක් පාඩම් කරගන්නත් බැරුව ඉන්නවා. ඊට පස්සේ උන්වහන්සේ අර රෙදි කඩ අතට දුන්නාම මේ කමටහන ඔස්සේ ගිහිල්ලා කෙලස් ප්‍රහාණය කරනකොටම උන්වහන්සේ මනෝමය ඉර්ධි ඥාන අතරින් අග්‍ර වුණා. එතකොට මනෝමය ඉර්ධි ඥාන අතරින් අග්‍ර වෙන්න උන්වහන්සේ ඒ භවයේ කරපු දෙයක් නෑ. ඒ භවයේ පුහුණු කරපු මොකක්වත් නෑ. එතකොට ඒ සාංශාරික ශක්තිය ප්‍රගුණ කරලා තිබුණා. කෙලෙස් ප්‍රහාණය වෙනකොටම අර සිත පිරිසිදු වෙනකොට අර සාංශාරික පුහුණුව අවදි වෙනවා. ඒතර බුදුහාමුදුරුව කරන්නේත් ඒකමයි. අවසාන භවයේ උන්වහන්සේ කරන්නේ අර ලෝක සම්මත කරුණු ටික ඉගෙන ගන්නවා අන්නේ ගුරුවරුන්ගෙන් ඊට පස්සේ දුෂ්කර ක්‍රියා සමයේදී අර මේ අන්‍ය අය කියන විදිහේ දුෂ්කර වෘත ටික අධ්‍යයනය කරනවා ඊට පස්සේ බොමැඩදී උන්වහන්සේ කරන්නේ ක්ලේශ ප්‍රහාණය සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. එතකොට අවබෝධ කිරීමෙන් කෙලෙස් ධර්ම ටික ප්‍රහාණය වෙනකොටම අර සමස්ත ඥාන සම්භාරය අවදි වෙන්නේ ඒ ටික සාංශාරික වශයෙන් ප්‍රගුණ කරලා තිබුණ නිසා. ඉතින් භවෙන් භවය අර අන්‍ය සත්වයින්ට දැන් බෝසත් චරිතයේ විශේෂම ගුණයක් මේ මහා කරුණාවෙන් අන් අය සසර දුකින් එතර කරන්න කටයුතු කිරීම ඒ සඳහා තමයි බෝසත්වරයෙකුගේ චරිතයේ පාරමිතා පුරන අවදියේ බහුලව අපට පෙනෙන්නේ අන් අය සකසන්න සමාජය සකසන්න රට සකසන්න උන්වහන්සේ කැප වෙන ආකාරය ඒ කියන්නේ කැලේට ගිහිල්ලා හුදකලා වෙලා භාවනා කරපු අවස්ථා බෝසත් ඒ මේ ජාතක කතා ගත්තාම ඒවා ගොඩක් අඩුයි ප්‍රකටයි. ඒ කියන්නේ ඒවා නැතුව නෙමෙයි නමුත් මහජනතා දැන් ජාතක කතා කියන්නේ උන්වහන්සේගේ සීලුවාත්ම භාවක් නෙමෙයිනේ. ඒ කරුණු කියා දෙන පුද්ගලයාගේ අවබෝධය සඳහා මතු කළ යුතු යම් යම් අවස්ථා පමණයි මතු කරන්නේ. එතකොට මේ මතු කරලා තියෙන බොහෝ තැන්වල අර පිරිස සකස් කරපු තැන්. ඉතින් මේක සම්මා සම්බුදුරේකට පමණක් නෙමෙයි ශ්‍රාවකේකටත් පච්චේක බෝසත්වරු කොහොමත් එහෙම පිරිස සකසන්න යන්නේ ඒක උන්වහන්සේලාගේ කාර්යභාරයක් නෙවෙයි. හැබැයි ශ්‍රාවක භාවය ප්‍රාර්ථනා කරගෙන යන අය උන්වහන්සේලා විශේෂ ප්‍රාර්ථනා ඇතුව යනවා නම් ශ්‍රාවකෙක් අතින් ඒ විදිහේ ලොකු කාර්යභාරයක් සසර ගමනේ කෙරෙන්නට පුළුවන්. කෙරෙන්නට අවශ්‍යයි උන්වහන්සේගේ පැතුම අනුව. අපි හිතමු අර මම මුලින් එහෙමයි එහෙමයි ඒක ඊටාම ඊටාම පැහැදිලි ඒක මේ ස්වාමීන් මොකද දැන් ශ්‍රාවක භාවය තුල ඊවන් අර්ථපූර්ණයකට යන්න කටයුතු නොවුනොත් මේ ශාසනය ඉදිරියට ඉදිරියට යන ක්‍රමයක් නැති ඒක හරි ඒක ඒක ශාසනයේ පැහැදිලි වෙන්නේ කල්යාණ මිත්‍රයා මතමයි මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ කියලා වාගතුන් වහන්සේ දේශනා කරපු දේ කොච්චර සත්‍යද කියලා දැනෙන්නේ මේ පසු කාලීනට එන්න එන්න තමයි. ඉතින් කල්යාණ මිත්‍රයා ආසනය තමයි එහෙමයි. ශාසනය පවත්වනවා කියලා අපිට ප්‍රධාන වැඩ දෙකක් කරන්න තියෙනවා. තමන්ගේ විමුක්තිය සඳහා ක්‍රියා කිරීම සහ අන් අයගේ විමුක්තිය සඳහා සහාය වීම. ඒතකොට සහාය වීම ඒක ධර්ම දේශනා කිරීම වෙන්න පුළුවන් මඟ පෙන්වීම වෙන්න පුළුවන් ඔහු විසින් කරගෙන ඇවිත් තියෙන දේ සිහිපත් කර දීම වෙන්න පුළුවන් ගොඩනැගිලි හැදීම වෙන්න පුළුවන් සමගිය වෙන්න පුළුවන් අනිත් අයට දිරිමත් කිරීම වෙන්න පුළුවන් මේ විවිධ ක්‍රමවලින් ප්‍රත්‍යපහසුකම් සැපයීම වෙන්න පුළුවන් විවිධ ක්‍රමවලින් තමන්ගේ විමුක්තිය සඳහා ගුණධම් වඩන අතරතුරේ අන් අයගේ විමුක්තිය සඳහා සහාය වෙනවා. එතකොට බෝසත් අවදීත් බෝසතාණන් වහන්සේ ඒ කාර්ය උපරිමයෙන් සිද්ධ කරනවා. මොකද අවසාන භවයේ උන්වහන්සේගේ ප්‍රධාන කාර්යය තමයි අසංඛ්‍ය ගණනක් දෙවි මිනිසුන් සසරෙන් එතර කරන්න. ඒතර ඒතර කරන්න නම් එයයි පුහුණු කරන්න. එතකොට අවකේ ඇටියට ඒ ඒ ශ්‍රාවකයා අර විදිහෙන් සාංශාරික වශයෙන් තමන්ගේ පැතුම ප්‍රබල නම් ඒ ප්‍රාර්ථනාවට අනුව ඒක පුහුණු කරනවා. දැන් ඒ භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි ගිහි ශ්‍රාවකයෝ ගත්තාම. දැන් අනාථපිණ්ඩික සිටුතුමා ඊළඟට චිත්ත ගෘහපති දැන් චිත්ත ගෘහපති වගේ ගත්තන් පස්සේ ඒ අය විශාල කාර්යභාරයක් කරලා තිනවා ශාසනයේ ගිහි එක් හැටියට. ඒතකොට ඒක නිකන් කරන්න බෑ විශාල පරිවාරයක් හදාගෙන එන්නට ඕන. ඒගොල්ලන්ට වෙන වෙනම කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඒතකොට ඒ කණ්ඩායම් කියන්නේම සසරේ පුරුදු කරගෙන පුරුදු කරගෙන තමන් එක්ක එකතු කරගෙන ආපු පිරිස. එතකොට දැන් මයිසවන්නස දැන් අපිට අපිට පැහැදිලිව තේරෙනවා සන්න දැන් ඔය අපන්නක ජාතකයේ වගේ ජාතක විස්තර කරලා බලනකොට ඒ කාලය තුල දැන් යම් යම් පාරමිතා පුරාගත්තු විදි තනියම පුරපුවා නෙවෙයි ගොඩාක් පිරිසක් ඒක අනුව යමින් තමයි ඒ අයටත් අනුඵලයක් ලබා දෙමින් තමයි මේ පාරමිතා ඕන පූර්ණයන් දක්වා හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද දැන් යම් කිසි තැනක ගුණධම් ස්ථාපිත කරන දැන් බුදුරේ කරන්නේ මේ සමස්තය මේ සමස්තය තුල ඒ ශක්තිය ගොඩනැගීම එතකොට ඒක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි විශාල කණ්ඩායමක් ඕනේ කණ්ඩායමම සසරේ හදාගෙන එන්නේ ඒ නිසා තමයි සමහර ජාතක කතාවල තියෙන දැන් වෙසාන්තර ජාතකයේ මහෞෂධ පඬිතුයෝ ගත්තන් පස්සේ මග්ග ජාතකයේ එතකොට මහෞෂධ පඬිතයන්ට ඒ කාර්ය කරන්න තව ගොඩක් දෙනෙකුගේ දැන් අර ගිරවෙක් හැටියට ආනන්ද හාමුදුරුවෝ එතකොට ඒ තිරිසන් සතෙක් හැටියට ඉපදිලා පවා ඒ අදාළ කාර්ය කරනවා එතන එහෙමයි. මේ sannivedana එක අහගෙන ඒක මතක තියාගෙන අවශ්‍ය තැනදී ඒක මතු කරනවා. එතකොට ඒ Tamanට අදාළ ඩියුටි එහෙම ආත්මයකම කරලා තියෙනවා. එහෙම කර එහෙම කරමින් තමයි මේ කණ්ඩායම පුහුණු කරගෙන ඇවිත්තේ. එතකොට බෝසත්තරයෙක් පහළ වෙනකොට මේ කණ්ඩායමත් ඇවිදින් ලෝකෙ පහළ වෙලා තියෙනවා. ඉතින් මේ මට්ටමට එන්නේ අර භවයෙන් භවයේ පිරිස පුරුදු කරගෙන යන නිසා. එතකොට දැන් සීවලේ මහන්සේ වගේ ගත්තන් පස්සේ උන්වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර. එතකොට ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වෙන්නේ මේ අන්තිම භවයේ විතරක් නෙමෙයි. උන්වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වෙන්නට නම් සසරේ දීර්ඝ කාලයක් උන්වහන්සේ කැප වෙන්නට ඕන. ඒ සාසනික ශික්ෂාවලිය නඩත්තු කරන්න. ඒ කියන්නේ බුදුවරයෙක් අර විශාල කණ්ඩායමක් පවත්වගෙන යන අතර ඒ සමස්ත කණ්ඩායමත් ඒ බෝසත්වරයාත් නඩත්තු කරගෙන ආරක්ෂා කරගෙන ඒ සාසනික ක්‍රියාවලිය බලගන්නන්න අවශ්‍ය ප්‍රත්‍යපහසුකම් සම්පාදනය කිරීමෙහිලා උපරිම කැපවෙච්ච කෙනා තමයි සීවලිය. හාමුදුරුවෝ කියන්නේ. එතකොට නිසා තමයි උන්වහන්සේ එතන මහා ලාභී වෙන්නේ සාසනයක් තුළ බුදුහාමුදුරුවෝ පව බලන්නේ ඔය සීවලී ඉන්නවා. ඒ මොකද උන්වහන්සේ දකිනවා මේ මේ චරිතය තමයි හැම හැම භවයකම කැපවීම කලේ ඒ පරිවාරය රැකලා يعني තමන් ගුණධම් වඩනවා වගේම අන් අයට ගුණධම් වඩන්න අවශ්‍ය ප්‍රත්‍යලාභය සම්පාදනය කරන්න උන්වහන්සේ කැප වුණා. උත්තරේ කැපකිරීමේ හයිය තමයි අවසාන භවයේ මතුවේ. යන්න ඒ වගේ එක් එක්කෙනා තුළ තියෙන විශේෂ ගුණාංග ඒ ඒ භවවල අවදි කරන්න ඕන පුහුණු කරන්න ඕන අන් අයට සහාය වෙන්නේ. එහෙම වෙනතරමටයි අවසාන භවයක දීප්තිමත් වෙන්නේ. ඉතින් අවසාන භවය ඇත්තටම බුදුහාමුදුරුවෝ මේ අහවලා අහවලා කියලා නම් කරනව නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ කරන්නේ ඇත්තටම ප්‍රසිද්ධ කිරීම විතරයි. ඒ අය ඒ වෙනකොටත් ඒ ගුණාංග අරගෙන හරිත් තියනවා සංසාරේ. උපදවලා ඒ වෙනකොටත් ඒ ගුණාංග උපදවලා ඉවරයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඊට පස්සේ ඉපදුවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒක සම්මත කරනවා බුද්ධ ශාසනය තුල මෙයා තමයි මේ කරුණෙන් අග්‍ර වෙන්නේ කියලා. ඊර්දක් ගානම් භික්කවේ මම ශාවකානම් කියලා ඒක සම්මත කරනවා. එතකොට ඉතින් ස්වාමීන් වහන්සේ මේ මේකෙදි අපි බොහොම පිරිසට ඒක තේරුම් කරලා දෙන්න ඕනේ අපි වටා පිරිස එකතු කරන්නවත් කවුරුවත් වටා පිරිස එකතු කර කරන්නවත් නොකරන්නවත් නෙවෙයි. මේකේ ඒ එකතු වෙනවා නම් ඒ එකතු වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ තම තමන්ගේ ධාතු ස්වභාවයන් මත සැසඳිලා යන ඒකාග්‍ර එකඟ බවක් තමයි ඇති වෙන්නේ. එහෙම ඇරෙන්න මේ ධාතු ධාතු ගැලපෙන්නේ නැති අයට එකට එකතු වෙලා වැඩ කරන්න බැහැ ස්වාමීන් වහන්සේ. එතකොට එයාලා එතන ඝස්ටනයක් ඇති වෙලා ඒගොල්ලෝ වෙන් වීම සිද්ධ වෙනවා ඊට පස්සේ. දිගින් දිගට දිගින් දිගට මේ සංසාරේ එන කණ්ඩායම් ඒ ඒ ධාතු වල ස්වභාවය මත තමයි හැමදාම එකතු වෙන්නේ. ඇත්තටම දැන් ධාතු වශයෙන් කියලා කිව්වහම අර එක් එක්කෙනාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ආකල්ප මත තමයි මේ ධාතු සැසඳීම සිද්ධ වෙන්නේ. දැන් යම් කෙනෙක් අනුන්ට හුඟක් උදව් කරන්න ඕන කියන අදහසින් යනවා නම් එතකොට ඒ ශ්‍රාවකයෝ ටික එකට එකතු වෙනවා. එතකොට අනුන්ට උදව් කරන එක නෙමෙයි අපි අපි දුෂ්කර ප්‍රතිපත්ති වලට මුල් තැන දෙන්න ඕන කියලා හිතපු අය එහෙම කණ්ඩායමක් හැටියට දැන් මහා කාශ්‍යප මහ රහතන් හස්තේ සහ ඒ වටා එකතු වෙච්ච පිරිස එතන ප්‍රධාන වෙන්නේ අර දුෂ්කර ප්‍රතිපත්තියට. එතකොට එතකොට ඒ රූක්ෂ ප්‍රතිපදාවට එකතු වෙනවා ඒ පිරිස. ඒට ගැළපෙන පිරිස ඒ රූක්ෂ ප්‍රතිපදාවට එකතු වෙනවා. එතකොට සමාධි බහුල වශයෙන් වඩන පිරිස සමාධිය වඩන සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ පිරිස අතර එකතු වෙනවා. එතකොට උපස්ථානයට අග්‍ර වෙච්ච පිරිස ඒ ඒකට කැමැති වෙච්ච පිරිස ඒ පාරමී ගුණයන් ඉස්මතු කරගත්තු පිරිස ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක පෙළ ගැහෙනවා. එතකොට ඒ වගේම දේවදත්ත එක්කත් පිටසත් පෙළ ගැහුවා. එතකොට ඒගොල්ලෝ පදුට්ට මානස නම්පුරු මානස ඒකන පවිතුයි. ඒ කාරණාවෙන්ගෙන් එතෙන්ට එකතු වෙනවා. ඒ හැම තැනකදීම අපට ප්‍රකට වෙනවා මේ පාරමිතා කියන එකේ තියෙන විශේෂත්වය. මේක එක භවයක කරපු වැඩක් නෙමෙයි. භවයෙන් ආපු ප්‍රගුණ කිරීමක් කියන එක අපට හොඳටම පැහැදිලි වෙනවා. මේ චරිත අධ්‍යයනය කරනකොට ඒකයි අපි අර මුලිනුත් සිහිපත් කළේ මේ ඒ පාරමිතා අවශ්‍ය වෙන්නේ බුදු කෙනෙකුට පමණයි අනිත් අයට මේක ජීවිතයක උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් වගේ කියන කතා ස්පූර්ණ සත්‍ය නෙමෙයි අර්ධ සත්‍යයක් පමණයි තියෙන්නේ අර්ධ සත්‍ය තමයි මේ ජීවිතයේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන එක යම් සත්‍ය කතාවක් නමුත් පාරමිතා අවශ්‍ය නැහැ ඒක කරන්න පුළුවන් කියනවා නම් ඒක පටලවාගත්තු කතාවක් ඉතින් ඒ බඳු ප්‍රශ්න වලට පෙළඹෙන්නේ අර පටු විදිහට මේවා දිහා බලන නිසා හේතුඵල වශයෙන් හරියට අනික අපේ ස්වාමීන් වහන්සේ මේ පාරමිතා පුරාණ පුරාණ එනකොට ඒක හැම ජීවිතයකම ඒක සිහිපත් කරගන්න හැකියාව ලැබෙනවා ලැබෙන්න ඕන කියන අදහස කීවාම මේ Tamanට තනිකර තමන්ගේ මනසට මේක මතක් වෙලා ඇවිල්ලා මම මෙහෙම පාරමිතා පිරුවන ඉස්සර දැන් ඊටු ටික පුරන්න ඕනේ මෙහෙම මතක් වීමක් නෙවෙයි <laughs> ඒක කියන්නේ එහෙම මතක් වෙන මේ මේ මනසට ඔලුවට ඇවිල්ලා දැන් මම පාරමිතා ඊටු ටික පුරන්න ඕනේ කියලා එහෙම මතක් වීමක් නෙවෙයි මේක. Taman තුල අවශ්‍ය මනස යොමු වෙනවා. මේ මනස ඒ කටයුත්තට යොමු වෙන ස්වභාවයකට හැදෙනවා. ඒක Tamanගේ තිබිච්ච ගුණධර්මයට සබාධහම දෙන මේ තිලිනේ. තිලිනේ. එයාට ඉතුරු ටිකේ ඒ පූර්ණ ඌණ පූර්ණේ කරගන්න අවශ්‍ය කරන පරිද්දෙන් තමයි එයාට පරිසරය හදලා දෙන්නේ. එතකොට ඒකට යාට සම්බාධක ටිකක් දෙන්න ඕන නම් ඒ බාධක ටික මොන ගස්සන්නෙත් අර ආය කුසලය කියන එක මතු කරගන්න. අපාය කුසලයේ අරගෙන අපායට යන්න හදන කට්ටියට ඉතින් ඒකට අල්ලගෙන ඒක යනවා එතකොට. එතකොට අපාය කෞසල්‍ය හොඳට තේරුම් ගත්තාම එයා දන්නවා ඊට පස්සේ ආය කුසලයේ කොහොමද මේක මතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙන යාට උපාය. අපේ සවන්න්සේ ඒ ටික අවධාරණය කළා.